බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා මනෝ සම්පස්සේ ඇතිවන්නේ කොතනද කියලා. මනෝ සම්පස්සේ ඇති වෙන්නේ මනෝද්වාරයට යම් ආරම්මණයක් පැමිණීමත් එක්කලා. එතකොට ඒ ආරම්මණය පැමිණෙන්නට කලින් ගත්තු සංඥා සටහන් වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ මොහොතේ මනසට ස්පර්ශ වෙන ආරම්මණයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒවා හරිය සියුම් කාරණා. ඒ ඒ එතකොට මනස කියන්නේ මොකද්ද? ඒක කොහෙද තියෙන්නේ? ඉතින් ඔය අපිට හැමතිස්සෙම අපි මේ භෞතිකත්වයත් එක්කනේ කල්පනා කරන්නේ. ඒ කල්පනා කරනකොට අපිට හිතෙනවා මේ මනස එහෙම තියෙන එකට තැනක් තියෙනවා. එතකොට ඒකට මේ තියෙන්න ඕන අවස්ථ මොකක් හරි ස්කන්ධයක් එහෙම නැත්නම් ඒක තියෙන්න යම්කිසි මේ වටපිටාවක්. ඉතින් අන්න එහෙම අපි කල්පනා කරනවා. එහෙම හිතන නිසා තමයි අපිට ඔය ඒ ඒ තර්ක ඇති වෙන්නේ මොකද මේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන අපිට හරියටම ස්පර්ශ නොවන නිසා.